ධර්මානුශාසනා දේශකයන්න් වහන්සේ දකුණු තලංගම මෛරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී ශ්‍රී විමලවංශ වංශාලංකාර ධර්මකීර්ති ශ්‍රී ආචාර්ය පූජ්‍යපාද වලේබඩ ගුණසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපේ වන්දනීය ආරාධනය සංයුක්ත නිකායේ සෝතාපට්ටි වග්ගයේ මහා නාම සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසන සදහැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර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 සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි සතියංපි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියංපි සංඝං සරණං ගච්ඡාමි සතියංපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආම්බන්ති ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධෙන් පංචශීලං ධම්මං අපමාදේන සම්පාදේ තබ්බං ආමුබන්ති සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගංජන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 අපාපිකා කාල කිරියාති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස අද මේ අවස්ථාවේදී ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ 84000ක් ධර්මස්කන්ධයෙන් ඊටාම ස්වල්පයක් බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නයි දැන් මේ සෝදානමින් සිටින්නේ. ධර්මදේශනාව ආරම්භ කරන්න මත්තෙන් ධර්මයේ තියෙන වටිනාකම පිළිබඳව මේ දායක දායිකාවන්ගේ මතකය ටිකක් අවදිකරනද මම බලාපොරොත්තු වෙනවා. මේ පිළිතුම් බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය හොඳින් කියවලා තියෙනවා. අපේ බුදුහාමුදුරුවෝ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණාන පස්සේ උන්වහන්සේ කල්පනා කළා මම ලෝකේ දැන් දෙවියන් මිනිසුන් බමුණු සහිත මුළු මහත් ලෝකේ ඊ타මත්ම උතුම්ම తත්වය එනම් ලෞතුරා බුදු බව සියල්ල දක්නා ඥානෙ පහළ කරගත් සර්වඥයන් වහන්සේ බවට මම පත් වුණා. ඒ වුණත් මට ගුරුවරයෙක් හිටියොත් හොඳයි කියලා උන්වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ඒ බුද්ධ ඥාණයෙන් බැලුවත් උන් ලෝකේ දිහා තමන්ට ගැළපෙන ගුරුවරයෙක් මේ ලෝකේ ඉන්නවද කියලා. එහෙන් බලාපන් උන්වහන්සේට තුන් ලෝකේම බුදුරජාණන් වහන්සේට වඩා ඉහළ උන්වහන්සේට වඩා ඥාණයෙන් බුද්ධියෙන් සීලෙන් අග්‍ර තවත් වෙන කිසිම කෙනෙක් ඉන්න බව පෙනුනේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ තීන්දුව කළා එහෙමනම් අද ඉඳලා මම මා අවබෝධ කරගත්තා වූ ශ්‍රී සද්ධර්මය මගේ ගුරුවරයා වශයෙන් මම සැලකනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුවරයා බවට පත් කරගත්තේ තමන් අවබෝධ කරගත්තා වූ ශ්‍රී සද්ධර්මය. එහෙමනම් මේ පින්වත් පිරිස අද මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ පවා තමන්ගේ ගුරුවරයා වශයෙන් සැලකපු ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ස්වල්පයක් ශ්‍රවණය කරන්නයි. ධර්මයේ තියෙන වටිනාකම උන්වහන්සේ විවිධ තැන්වල විවිධාකාරයෙන් වරින් වර සඳහන් කරලා දේශනා කරලා තියෙනවා. ඒකතනක උන්වහන්සේ දේශනා කරනවා ධම්ම දායාදා හෝත භික්කවේ මා ආමිෂ දායාදා භික්කවේ කියන්නේ මහණෙනි කියන එකයි pāli භාෂාවෙන් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතර දේශනා කරන්නේ මහණෙනි ඔබ වහන්සේලා සාමාන්‍ය දායාද කියන වචනේ වචනාර්ථය තමයි සිංහලෙන් හරියට ගත්තොත් දෑවැද්ද කියන වචනේ දෑවැද්ද කියලා කියන්නේ යම්කිසි වටිනා මුතු මැණික් රාත්තරම් මිල මුදල් ඉඩකඩම් ආදී වශයෙන් අපි සැලකන වටිනා වස්තුව. දැන් මෙතෙන්දී බුදුහාඳුරු භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ දේශනා කරන්නේ ඔබ වහන්සේලා වටිනා උතුම් දායාදයක් වශයෙන් දෑවැද්දක් වශයෙන් සැලකන යමක් තියෙනවා නම් ඒ වෙන කිසි දෙයක් නෙමෙයි ධම්ම දායාද ධර්මයේම දෑවැද්ද කරගෙන ධර්මයේ වටිනා උතුම් දේ වශයෙන් සලකාගෙන ජීවත් වෙන්න මා ආමිෂ දායාදා ලෞකික ලෝකේ අපි සාමාන්‍යයෙන් වටිනා වස්තුව දෑවැද්ද වශයෙන් සලකන දේවල් තමයි මම අර මුලින් සඳහන් කළේ යාන වාහන ඉඩකඩම් භවභෝග සම්පත් මිල මුදල් මේ ආදී දේවල් ඒ වාගේ දේවල් දෑවැද්ද වටිනා වශයෙන් සලකන්න එපා ඔබ වහන්සේලා නිරන්තරයෙන් මේ සසර දුකින් ඈතර වෙන්න නම් ධර්මයේම දායාද කරන ජීවත් වෙන්න කියන මෙන්න මේ අවවාදය තමයි භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලා දේශනා කළේ. මේ ධර්මෝපදේශයේ භික්ෂුන් වහන්සේලා පමණක් නෙමෙයි සිව්වණක් පිරිසටම අදාළයි. සිව්වණක් පිරිසට කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට අයිති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ සිව්වණක් පිරිසට අයිති වෙන්නේ නැති කිසිම දෙනෙක් මේ මහ පොළොව මත නැහැ. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වචනය මුළු මහත් ලෝකේ ජීවත් වෙන සියලු දෙනාටම අදාළ වෙන්නයි උන්වහන්සේ දේශනා කළේ. එහෙමනම් ධර්මයේ නැමැති දෑවැද්ද ඒ උතුම් වටිනා වස්තුවෙන් කොටසක් තමයි අපි දැන් මේ අවස්ථාවේ ශ්‍රවණය ගන්න සූදානම් සිටින්නේ. ඒකයි ධර්මයේ වටිනාකම ගැන මම මේ පිළිතුර මේ අවස්ථාවේ සිහිපත් කළේ. අද මේ පින්වත් පිරිසට ධර්ම දේශනාව සඳහා මම මාත්‍රකා වශයෙන් යොදාගත්තු සූත්‍රය තමයි සංයුත්ත නිකායේ සෝතාපට්ටි වර්ගයට අයත් මහා නාම සූත්‍රය. එතකොට සූත්‍ර පිටකයේ තියෙනවා දීඝනිකායේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා අංගුත්තර නිකායේ තියෙනවා සංයුත්ත නිකායේ කුද්දක නිකායේ ඉතින් මේ නිකායවල අතරත මේ මේ නිකාය ග්‍රන්ථ අතරත සංයුත්ත නිකාය කියලා කියන්නේ උගා දීර්ඝ නොවන කුඩාමත් නොවන විවිධ කරුණු කාරණාවට අදාළ වෙන ඒ වගේ දේශනාවල් දේශනා කර සූත්‍ර ධර්ම තමයි මේ කොටසට අයත් වෙලා තියෙන්නේ. ඒ අනුව සංයුත්ත නිකාය ඊට වටිනා සූත්‍ර දේශනාවක් මේ මහා නාම සූත්‍රය. මහා නාම කියලා කියන්නේ ශාක්‍ය වංශික ශාක්‍ය රාජකුමාරයෙක්. බුදුහාඳුරත් ශාක්‍ය වංශ කෙනෙක්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයෙක් මේ ශාක්‍ය කුමාරයා. ඉතින් ඒ ශාක්‍ය කුමාරයා වන මහා නාම එයා ඒ ශාක්‍ය කුමාරයා මුල් කරගෙන එයා ආමන්ත්‍රණය කරගෙන එයාට දේශනා කළ දේශනාවල් නිසා මේ සූත්‍රය මහා නාම කෙනෙක් නම් කරලා තියෙනවා. ඉතින් මේ මහා නාම සාක්‍ය නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්නේ කෙනෙක්. ඉතින් සාක්‍ය කුමාරවරු හදා දීපු විහාරස්ථානයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉනකොට දවසක් මේ ශාක්‍ය කුමාරයා මහා නාම ශාක්‍යයා බුදුහාමුදුරුව බැහැ දැකෙන්න ඇවිල්ලා උන්වහන්සේ සමග සතුරු සාමීචියේ ඉඳලා කතා බහ කරමින් ඉන්නවා. එහෙම කතා කරමින් ඉන්න වෙලාවේ මේ මහා නාම සාක්‍යවරයා බුදුහාඳුරන්ට මතක් කරනවා ඒ කියන්නේ මේ කිඹුල්වත් රාජධානිය අපේ බුදුහාඳුර වැඩින කාලේ ඊටාම ශාස්ත්‍රීක ශාක්‍ය ජනපදයට අයිති ශාක්‍ය මේ රාජධානිය තමයි කිඹුල්වත් රාජධානිය. ඒ කිඹුල්වත් රාජධානිය තමයි මේ කපිලවස්තු කියන නගරේ පිහිටලා තියෙන්නේ. ඔය දඹදිව වන්දනාවේ යන්නේන පින්නතුන් අදටත් මේ කපිලවස්තු නගරේ පහු කරන තමයි ලුම්බිනියට යන්නේ. ඒ කපිලවස්තු රාජධානිය තමයි අදටත් ඔය රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන ඒ මාලිගා තුනේ නටබුන් එහෙම අදටත් දකින්න තියෙනවා මේ කියන ප්‍රදේශේ. ඉතින් මෙන්න මේ මේ කියන කපිලවස්තු නුවර තමයි දැන් මේ ශාක්‍ය මේ කුමාරයා මහානාම ඉන්නේ. ඒතර බුදුහාඳුරු බැහැදකින්න ගිහිල්ලා මේ මහානාම ශාක්‍යවර බුදුහාඳුරන මතක් කරනවා ස්වාමීනි මේ අපේ ජීවත් වෙන මේ කපිලවස්තු නුවර බලන්නකෝ ඉදම් බන්තේ කපිලවතු ඉදං චේව පීත ඉද්දං චේව පීතං ස්වාමීනි අපි මේ ජීවත් වෙන කපිලවතු නුවර ඉද්දං ඉද්දං කියලා කියන්නේ බොහොම සමෘද්ධිමත් ඉද්දං චේව පීතං ඒ වගේම හැම දෙයකින්ම අංග සම්පූර්ණයි ඒ කියන්නේ අපි සාමාන්‍ය කල්පනා කරලා බැලුවොත් අද කාලයට අද කාලේ හැටියෙන සකලාංග සම්පූර්ණ නගරයක් ජනපදයක් ලස්සනට පාරවල් හදලා ඒ වාගේම වීථි හදලා උයන් හදලා ඒ වාගේම ලස්සන අලංකාර මහා මන්දිර හදලා තාණු පද්ධති හදලා විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරලා යටිත ජරිතර පහසුවන් සකස් කළ බොහොම සුන්දර නිර්මල පිරිසුදු නගරයක්. ඒකයි මේ මහා නාම ශාක්‍ය බුදුහාඳුරන්න මතක් වෙන ස්වාමීන් අපි මේ ජීවත් වෙන කපිලවස්තු නගරේ බලන්නකො ඉද්දන් බොහොම සමෘද්ධිමත්. අයි නැහැ බෑයි අරක නැහැ මේක නැහැ කියලා කියන්න දෙයක් නැහැ. හැම දෙයකින්ම අංග සම්පූර්ණ කවුරු සන්තෝෂෙන් ජීවත් වෙන හැම කෙනාටම භවභෝග සම්පත් තියෙන බොහොම පිනාගේ හැම පීතංගල කියන හැම කෙනා බොහොම සන්තෝෂයෙන් පිනාගේ සතුටින් ජීවත් වෙන නගරයක්. ඒ වගේම ආගෙන්න මිනිස්සුන් ස්වාමීනි මේ කපිලවත්තු නගරය අය පාළුවට ගිය ප්‍රදේශයක් නෙමෙයි. දැන් සමහර රටවල් වල දින සමහර පළාත් ජනශූන්‍යයි. ගියක් දොරක් නැහැ. ඉන්න කෙනෙක් නෑ පාළු කාන්තාර වගේ. දැන් මේ කපිලවස්තු නෝවර එහෙම එකක් නෙමෙයි ආකින්න මිනිස්සු හැම තැනම ගෙවල් හදලා හැම තැනම ජනාකීර්ණ වෙලා ඉන්න ප්‍රදේශයක්. සම්බාධ බ්‍රූහන් ඒ වගේම කිසිම අනතුරක් නෑ. මිනිසුන්ගේ දේපල ආරක්ෂා වෙනවා. මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා. කාටවත් බයක් නැතුව ආරක්ෂා සාතු ඉන්න පුළුවන් නගරයක්. බාහුවජඤ්ඤං ස්වාමිනේ වගේ අටකොටු කිරීලා භවභෝග සම්පත් ධන දාන්නේ කෑම බීම එළවලු පළතුරු මේ හැම දෙයකම පිරලා ගිය ලස්සන සුන්දර නගරයක ස්වාමී අපි මේ ජීවත් වෙන්නේ කියලා මේ Taman ජීවත් වෙන කපිලවත්තු නුවර ගැන මතකේ අවදි කරලා බුදුහාමුදුරුත් එක මතක් කරන ස්වාමීනි එහෙම වුණා වුණත් මගේ හිතට වද දෙන මගේ මගේ හිත නොසන්සුන් වෙන මාව අපාගතාවයට නිතරම පත්වන කරුණු කාරණා කීපයක් තියෙනවා. ඒකයි මට තියෙන ලොකුම ගැටලුව. කියලා බුදු තථාගතයන් වහන්සේ අහන මොකද්ද මහා නාම ඔබට තියෙන ප්‍රශ්නේ? ඒ වෙලාවේ මහා නාම සාගේ බුදුහාඳුරෝ ළඟ ඉස්සර වාඩිලා කියන ස්වාමීන් මේ නගරේ මේ තරම් මම මේ කියාපු දාලේ සත්‍රීක නගරයක් වුණත් මගේ හිතට වද දෙන මගේ හිත නොසන්සුන් කරන කාරණා පහක් හයක් මොකද්ද ඒ කරුණු බන්තේනාපි හත්තිනා සමාගච්ඡාමි ස්වාමීනි මේ නගර ජීවත් වෙනකොට අපි එහා මෙහා ගමන් බිමන් අපිට යන්න එපා ඒ ගමන් බිමන් යනකොට බොහෝ වෙලාවට අපි ඇතා පිට ගමන් යනවා පින්වත්නි ඉස්සර අද වගේ නෙමෙයි අද නම් ඉතින් නවීන පන්නේ නොයෙක් මෝටර රථ දුම්රිය ගුවන් යානා නැව් ආදී වශයෙන් දැන් තියෙන නොයෙක් විදිහේ ප්‍රවාහන පාසුකම් තියෙන අලංකාර ඒ වගේම නවීනත ආසනේ වාහන නමුත් ඒ බුදුහාමුදුරු වැඩිදී බුද්ධ කාලේ රජ කාලේ ඒ වගේ පාසුකම් තියෙන වාහන තිබුණේ නැහැ. බොහෝ වෙලාවට මිනිස්සු ගමන් බිමන් ගියාම යන්න පාවිච්චි කළා පුරුදු කරපු හීලා කරපු ඇත්තෝ. දැන් මේ මහානාම සා කියන ස්වාමීන් සමහරක් වෙලාවට අපි එයා මෙයා ගමන බිමනක් යන්නුනා අපි ඇතා පිටේ යනවා. හත් වෙනා කියලා කියන්නේ ඇතායි. සමාගය ඇතා පිටේ යනවා. ඒ ඇතා පිටේ යන වෙලාවට කොච්චර හීලා ගලා වුණත් සමහරක් වෙලාවට එක පාටම ඇතු කිපෙනවා. හ්ම්? ඒ ඇයට සමහරට අවුරස්නේ වැඩි වුණා. සමහරට පාරේ යනකොට පාරේ කකුලට පෑගෙන පොළවේ රස්නේ වැඩි වුණා. නැන බඩගිනි වුණා. ඒ මොනවාක් හරි හේතුව නිසා සමහර කොච්චර හීලා වුණත් මේ ඇතු කලබල වෙන වෙලාවල් නොසන්සුන් වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවක බැරි වෙලාවත් හරි මම නැගලා යන හස්තියා කලබල වෙලා කුපිතුනොත් එහෙම මාව බිම් වැටෙන්න පුළුවන්. මාව බිම් වටන්න පුළුවන්. මාව පා ගන්න පුළුවන්. මම මැරෙන්න පුළුවන්. අන්න ඒ ගැන හිතලා මට ඇතා පිටේ යනකොට මරණ බය ඇති වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඇතා පිට විතරක් නෙමෙයි අපි සමාරක් වෙලාට අස්සේ පිටත් යනවානේ. අස්සේන සමාගච්ඡාමි. මන්තේනාපි අස්සේන සමාගච්ඡාමි. ස්වාමීන් සමහර අස්සේ ඉන්නවා බොහොම හීලා කරලා තමයි. ඒ වුණාට අස්සය බොහොම වේගෙන් දුවනවා. අස්සොත් කලබල වෙන වෙලාව, කුලප් වෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙලාවක් වුණත් අස්සය අපිට යනකොට අස්සයාගේ පිටින් ඇදගටනොත් එහෙම මාව මැරෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කොච්චර මේ නගර මීට කලින් වෙලා තියෙනවද? ඉස්සරත් වෙලා ඉන්නවා දැනුත් වෙලා තියෙනවා. ඒ නිසා අස්සයාගේ පිටේ යනකොට මට මරණ බයක් ඇති වෙනවා. මාව බින් වැටලා මැරෙයිද කියලා ඒ වගේ නොසන්සුන්කම මගේ හිතේ මතය. එච්චර විතරක් නෙවෙයි ස්වාමීනි. බන්තේනාපි හත් බන්තේනාපි සකටේන සමාගච්ඡාමි. ඇත්ත පිට යන්න වගේ ආශ්‍රයා පිට යන්න වගේ සමහරක් වෙලාවට වාහන වලින් අපේ ආමේ ආයන්. දැන් දැන් පින්වත්නි අත්වසෙන් කියනවා නම් මේ මහා නාම සූත්‍රයේ මේ මහා නාම ශාක්‍ය ශාක්‍යවරයා බුදුහාඳුරන්ට කියන මේ කරුණ දිහා බලාපුවම එදා බුද්ධ කාලේ වගේම අද අපි ජීවත් වෙන මේ සමාජයේ අපිටත් අතිශයින්ම අදාළයි මේ කියන කරුණ. දැන් මේ මොකද්ද මේ මහා නාම ශාක්‍ය කියන්නේ ස්වාමීන් සමහරක් වෙලාට අපි වාහන වලින් ගියාම මෙහා යන්නේ. අපි යන වාහනේ අනතුරු බාදිනොත් අතප්පයක් කැඩෙන්න පුළුවන්. තුවාල වෙන්න පුළුවන්. අංග විකල වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්. දාන ස්වාමී බලන්න පින්නන්නේ අද දැන් අද ජීවත් වෙන මේ ලංකාවේ අපේ සමාජය දිහා බලාපුවම දවසින් දවස මොන තරම්නම් වාහන අඳුර වෙනවද? බස් රථ අඳුර භාජනය වෙනවා. වාහන අඳුර භාජනය, ත්‍රිරෝධ රථ අඳුර භාජනය වෙනවා. හතර පහ දෙනා එකතන මැරෙනවා, තුවාල වෙනවා, මාස ගණන් රෝහල් ගත වෙනවා, අතපය අහිමි වෙනවා, අංග විකල වෙනවා. පොලිසියේ වාර්තාවට අනුව විශාල සංඛ්‍යාවක් වසරෙන් වසර වාහන අනතුරෙන් මරණ සංඛ්‍යාව වැඩි. දැන් මේ මහා නාම සාග්‍යයත් කියන්නේ ස්වාමීනි මම වාහනයකින් යන වෙලාවක මට අනතුරක් වෙලා මා මරණයටපත් වුණොත් මට මොකක් වෙයිද? මට ඒ ගැන මගේ හිතේ ලොකු බයක් තියෙනවා. ඒ වගේම මහා නාම සාග්‍ය කියනවා අනිත් කාරණාව බන්තේනාපි පුරුෂේන සමාගච්ඡාමි ස්වාමීනි මේ ඇටා පිට යනවා අලිය පිට යනවා ආශ්‍රයගේ පිට යනවා එහෙම අනතුරු වෙන්න පුළුවන් වාහනයකට එහෙම අනතුරු වෙන්න පුළුවන් ඊටත් අනුව ස්වාමීන් අපි මේ පාරේ යහම යනකොට මහා එපාකරු මිනිස්සු මේ පාරවල ඉන්නවනේ මරකම් කරන මංගොල්ල කරන සොරකම් කරන ඒ වගේම ඔය පාතාලි කියලා අපි දැන් අද කතා කරන්නේ ඒ වගේ බොහොම අශීලාචාර හික්මීමක් නැති ඉවසීමක් නැති දරදර මිනිස්සු මේ පාරේ යන්නේ සමහර රටවල් ඒ අයත් එක්ක අපිට ඒකට ගැටෙන්න වෙන වෙලාවක් වෙන්න පුළුවන්. එහෙම ගැටුමක් ඇතිලා දුර දිගියන් සම්ඩුවබ්බටපත් වුණ සමහරට කඩු පාරක් නැත්නම් පී පාරක් එහෙම එකක් වෙලා මාව මැරෙන්න පුළුවන් අනුතුරක්. මෙන්න මේවා ගැන කල්පනා කරන ස්වාමීනි මට නිතරම ජීවිතේ ගැන අස්ථිර බවක් සහ මරණ බයක් මට දැනෙනවා ස්වාමීනි. මම මේව කල්පනා කරනකොට මට ස්වාමීනි හිතුනේ බැරි වෙලාවත් මෙන්න මේ වගේ අනතුරක් වෙන වෙලාවක් වුණොත් එක්ක අස්සයාගේ පිටින් වැටෙනවා. නැත්නම් ඇතාගේ පිටින් බිම වැටෙනවා. නැත්නම් යන වාහනේ අනතුරු වෙලා කරදරයක් වෙනවා. නැත්නම් අර කියාපු જાතේ දරුණු මිනිහෙක්ගෙන් මට අනතුරක් වෙනවා. එහෙම වෙලාවක් වෙලා මගේ ජීවිතෙන් මට සමුගන්න සිද්ධ වුණොත් ස්වාමීනි ඒ මරණ මොහොතේදී මට කලබලකාරී ගතිය නිසා මට මං කරපු පින් ඒ වෙලාවට මට මතක් වෙන්නේ ඒ වගේම ස්වාමීන් මට ඒ වෙලාවට බුදුහාඳුර මතක් වෙන්නේ නැහැ. මට ධර්ම රත්නය මතක් වෙන්නේ නැහැ. සංඝ රත්නය මතක් වෙන්නේ නැහැ. කරපු කුසල් මතක් වෙන්නේ නැහැ. එහෙම තත්වයකින් මගේ මරණය සිද්ධුණු ස්වාමීනි මගේ මට ඊළඟට මොකක් වේවි කියලා මෙන්න මේක තමයි මගේ හිතේ දෙන සැක මේක තමයි මට දෙන බය ස්වාමීනි ඔබ වහන්සේ මට මේ ගැන මොකද දේශනා කරන ධර්මය මෙන්න බුදුහාඳුරන්ගෙන් මහා නාම ශාක්‍ය එදා මහා නාම ශාක්‍යයටත් ඊට පස්සේ ජීවත් වෙති අනිත් ලෝකයටත් අද දවසේ ජීවත් වෙන ඔබටත් අතිශයින්ම අදාළ දැනගන්න වමනා ධර්ම කරුණා පිළිබඳවයි පින්වත්නි මහා නාම ශාක්‍ය බුදුහාඳුරන්ගෙන් මේ ප්‍රශ්නය අහන. අනුපම් බුදුහාඳුර මොකද්ද දේශනා කරන්නේ? එක එක එල්ලේ මහා නාම ශාක්‍යද කියනවා මා බායි මහා නාම මා බායි මහා නාම අපාපකන්තේ මරණං භවිෂති අපාපිකා කාලකිරිය බුදුහාමුදුරු දේශනා කරන මහා නාම මා බායි ඔබ බය වෙන්න එපා එකපාරක් නෙමෙයි දෙපාරක්ම කියනවා මා බායි මහා නාම මහා නාම බය වෙන්න එපා මා මහා මා බායි මහා නාම මහා නාම බය වෙන්න එපා අපාපකන්තේ මරණං ඔබට ඒ වගේ අවස්ථාවක ඔබගේ මරණය සිද්ධ වුණොත් ඒ මරණය පෞකාර මරණයක් වෙන්නේ නැහැ ඔබට. අපාතිකා කාලකිරියා ඒ මරණය පෞකාර මරණයක් නෙමෙයි කියලා මහා නාම සාක්‍යයේ හිත සනසන බුදුහාඳු. දැන් මේ මහා නාම සාක්‍යයේ චරිතාපදානය පිළිබඳව බුදුහාඳුනන අවබෝධයක් තියෙනවා. මේ පළවෙනි වතාවට වෙච්ච මුණ ගැසීම නෙමෙයි නිරන්තරයෙන් බුදුහාඳුරෝ බහැදකින්න යන්නේන හොඳට දම්පින්කම් කරන හොඳට ශ්‍රද්ධාව තියෙන ආගමානුකූල ජීවත් වෙන ධර්මයේ වටිනාකම ගන්න හොඳ ශාස්ත්‍රා සම්බන්ධ බෞද්ධෙක් මේ මහානා. ඒසා මහානාම ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා බුදුහාඳුරෝ එකෙල්ලේම දේශනා කරනවා ඔබ බය වෙන්න එපා. ඔබ බය වෙන්න එපා. ඒ වගේ යන්දී අනුතරකින් ඔබ මරණයටපත් වුණොත් ඔබේ ඒ මරණය කිසි ලෙසකින් කවුකාර මරණයක් වෙන්නේ නැහැ. ඒක පවට සම්බන්ධ බණණයක් නෙමෙයි. දැන් අපේ සාමාන්‍ය සමාජ විවහාරයේ කියනවා නේද කතාවක් පින්නදි දන්නවා. કોઈ සමහර අය ඉන්නවනේ ඔන්න අංශභාගය හැදෙනවා. හ්ම් එහෙම නැත්නම් දරුවෝනු අනතුරක් වෙලා සී නැති වෙලා මාස ගාණක් දැඩි සත්කාරයක ඉන්නවා. ඇස් අරින්නේ කතා කරන්නේ ඈ නිකම් මල කඳක් වගේ මාස ගණන් එහෙම ඉන්නවා. එහෙම ඉඳලා සමහර කට්ටිය මැරෙනවා. සමහර කට්ටිය ඉන්නවා අංශභාගය වගේ රෝග හැදිලා අවුරුදු ගණන් එක්තැන් වෙලා මල මුත්‍ර කරගෙන තුවාල හැදිලා ධර්ම විදියට වේදනාව විඳලා විඳලා විඳලා මරණයටපත් වෙනවා. අන්නේ වගේ මරණයක් දැක්කම සමහර කට්ටිය කියනවා මේ බලන්නකෝ මේ මිනිස්සයා කොච්චර කලක් මේ දුක් විඳලාද ඈ අන්තිම නැග තුවාල වෙලා එක්තැන් වෙලා දැන් දරුවන්ටත් එපාලා, නෑදෑයන්ටත් එපාලා, එයාටත් එපාලා මෙරිච්ච විදිය වහන්නකෝ මේ මොන තරම් අනේ මොන පවක් කළාද මේ මනුස්සයර මේ මුනේ. හරි පෞකාර මරණයක්. අපි සාමාන්‍යයෙන් මරණය පින් ඇති මරණයක්ද පෞකාර මරණයක්ද කියලා සාමාන්‍ය සමාජයේ කතා කරන්නේ ඒ විදිහටනේ. නමුත් බුද්ධ වචනේ බුදුහාඳුරෝ දැන් මේ මහා නාම සූත්‍රයේ දේශනා කරන විදිහට මරණය පෞකාර මරණයක්ද ඒක පින්වත් මරණයක්ද කියලා තීන්දුව කරන්නේ ওই අර්ථයෙන් නෙමෙයි. අපි කතා කරන මේ සම්මුතියේ ඒ අදහසෙන් නෙමෙයි. මේ මහා නාම සූත්‍රයේ අර්ථවත් වෙන මරණය තමයි ඒක පෞකාර මරණයක්ද පින්වත් මරණයක්ද කියලා තීන්දුව කරන්නේ මරණ විදිහම නෙමෙයි පින්වත්නි. මරුණාන් පස්සේ ඊළඟට ගිහලා උපදින්නේ කොහෙද? උපදින තැන අනුව තමයි මේක පින්වත් මරණයක්ද මේක පෞකාර මරණයක්ද තියෙන්නේ. දැන් අපි කල්පනා කරමු මනුස්ස ලෝකේ ඉන්න තාක් කාල යංගිලි කෙනෙක් නිතරම මොනවද? කවුපන් කරන. ඈ අපාගාමී වෙන නිරයට යන දුගතියට යන පව්කම්ම වැඩි හරියක් ජීවිතේ කරනවා. ඒ අතරතුර පින් පින් කරන කඩියක් තියෙන කොටසක්. දැන් සමහර අය ඉන්න ජීවිත කාලේ වැඩි හරියක් පින්මයි කරන්නේ. සුගතිගාමී වෙන බණ අහනවා පින්කම් කරනවා, බුද්ධ වන්දනා කරනවා, භාවනා කරනවා, දන් දෙනවා, වගේ දේවල් කරන ජීවිතේ වැඩි හරියක්. එහෙම කඩියක් තියෙනවා. දැන් අපි කල්පනා කරමු යන්නේ කියන්නේ දැන් දුගතිගාමී වෙන අකුසල කර්ම කරලා කරලා මරණාසන්න මොහොතක් එනවනේ අපි කෙනෙකුට. ඒ මරණාසන්න මොහොතේදී සුතිචිත්තය දුගතිගාමී වෙන චුති දීප්තියක් නම් මන්නෙන් පස්සේ එයාට උපදින්නේ කොහෙද දුගතියක. දැන් සුගති දුගති පිළිබඳව බුද්ධ දේශනාවේ බොහොම ලස්සනට බොහොම පැහැදිලිව දැන් ඔය කෙනෙකුටත් අදෝරණ ඒ පොත්තරන් කියවලා බලන්න පුළුවන්. දුගතිගාමී වෙච්ච අයගේ විස්තර ඇතුළත් පොත් කියනවා ධර්ම පොත්පත් අද බොහොම සරල භාෂාවෙන් මුද්‍රණය කරලා තේත වස්තු වතු වෙන කතාවක් නේ තේත වස්තු වතු කරගෙන සාමාන්‍යයෙන් කතාව දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ පවුකම් කරලා මරණයෙන් පස්සේ දුගතිගාමි වෙලා ඈ එතකොට ඒ කට්ටිය ගිලා සතර අපාය නරක තිරිසන් പ്രേත අසුර ඒ වගේ සතර අපාය ගත වෙලා പ്രേත ලෝකවල ඉපදිලා මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මම මෙන්න මේ මේ තාලෙන් අකුසල කම් කළා මම ඒ කාලේ කල්පනා කළේ නෑ මේවයි මෙච්චර භයානක විපාක දෙනවයි කියලා. ඉතින් ඒ නිසා නමුත් මම ඒව දිගින් දිගට දැන දැන මම මේ වගේ දේවල් කළා. ඒකේ විපාක වශයෙන් මම මැරිලා දැන් මේ പ്രേත ලෝකේ අහවල් പ്രേතියක් වෙලා මං ඉපදිලා. പ്രേත ලෝකේ අහවල් මං പ്രേතෙක් වෙලා මෙහෙම ඉන්නවා. මං දැන් මෙන්න මෙහෙම ගිනි ගොඩක වගේ මං දුක් විඳිනවා කියලා ඒ പ്രേත ලෝකේ ඉපදිච්ච අය പ്രേත ලෝකේ ඉඳගෙන තමන් කරපු පෞසා දැන් විඳින කරදර දුක් පීඩා පිළිබඳ කියාපු විස්තර තමයි ඔය හේතුවත් වෙන පොත්වල තියෙන්නේ. පුළුවන් නම් වෙලාවක අරගෙන බලලා කියවන්න කොයිතරම් ඒවා බුද්ධ වචනේ දේශනා කරලා තියෙනවා. ඒක තමයි පැත්තක්. මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ විවාහ පින්දහම් කරලා ඈ ඊළඟ සුගතිගාමී වෙනවා මරණයෙන් පස්සේ සුගති කියලා කියන්නේ සැප ඇදිතෙන් සැප ඇදිතෙන් කියලා කියන්නේ මොනවද දිව්‍ය ලෝක වලින් තුනක් පෙන්වන්නේ 6යි. ඈ ඒක බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. ඊට පස්සේ මනුෂ්‍ය ලෝකයක් මිනිසුගතියක්. දැන් බලන්න මනුෂ්‍ය ලෝකේ ඉපදිලා කොච්චර සැප විඳින මිනිස්සු ඉන්නවද කියලා ලෞකික සැප කාටවත් අතපාන්නේ නැහැ. ඈ හොඳට ගෙවල් දොරවල් තියෙනවා. අඳින්න පළඳින්න තියෙනවා. ලස්සන රූපක ඔබාව තියෙනවා. පරිවාර සම්පත්තිය තියෙනවා. නිරෝගී භාවය තියෙනවා. ධන සම්පත් තියෙනවා. යාන වාහන තියෙනවා. එහෙම ලෞකික සැප විඳින්න ජීවිතේ මිනිස්සු කොච්චර අපිට ඇහැට පේනවද? ඒ වගේම සමහර කඩේන්න මනුස්ස ලෝකවල දෙදා වේල හොයාගන්න බෑ. ඉන්න තැනක් නෑ. ඉන්න හරියට වත් වෙන්න එහෙමත් කරගක් ඉන්නවා. මනුස්ස ලෝකයට ආවට මොකෝ ඇති වෙන්න පින් කරන්නේ මේ යන්තම් මනුස්ස ලෝකෙට එන්න විතරක් පින් කරගත්තු කට්ටිය. ඉතින් මනුස්ස ලෝකයන් කොහොමද සුගතියක්? එතකොට මේ සුගතිගාමී වෙලා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉඳගෙන ඒවට කියන්නේ විමාන. දිව්‍ය ලෝකවල පාලන කරටි විමානවල. ඒ දිව්‍ය දෙවිවරු දිව්‍ය ලෝකවල ඉපදලා කියන විස්තර තමයි තියෙන්නේ විමාන වතු ගැන පොත්වල. මම මනුෂ්‍ය ලෝකයේ මෙහෙම හිටියා. මං අන්නහවල් කාලේ මෙන්න මෙහෙම පිනක් කරගත්තා. මගේ මරණයෙන් පස්සේ ඒ පින් වල විපාක වශයෙන් මං සුගතියේ දිව්‍ය ලෝකයේ ආවතන මෙහෙම උපන්නා. දැන් මම මේ වගේ සැප විඳිනවා මේ විස්තර. ඉතින් මේවා බොහොම ලස්සනට විස්තරව පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසා මෙතෙන්ද බුදුහාඳුර මේ මහා නාම සාකිර ගැන මහා නාම සාකිරව බය වෙන්න එපා. ඔයා හොඳට තින් කරගත්තු කෙනෙක්. ඒ නිසා ඔබේ මරණාසන්න අවස්ථාවේදී ඔබට හොඳ චුතියුක්තියක් එනවා. ඒ අනුව ඔයා ඔබ සුගතිගාමි වෙනවා. ඒ නිසා ඔබේ මරණය කිසිලෙසකින් පෞකාරණ මරණයක් වෙන්නේ දැන් මේ ඉන්නවට වඩා හොඳ තැනක ගිහිලා උපදින්න තරම් ඔබ පින් කරගෙන තියෙනවා. ඔබ ඔබේ මරණය පෞකාර මරණයක් නේ කියලා බුදුහාඳුරෝ මේ කර්මඵල විපාක දෙන විදිය පිළිබඳව කියන්නේ දැන් අපේ මාත්‍රකාවත් ඒකනේ සසර සැප විඳින්න මිනිසයා විසින් කළ යුත්තේ කුමක්ද කොහොමද ජීවත් වෙන්න ඕන මෙන්න මේ විස්තරය බොහොම පැහැදිලිව හේතවත්තු විමානවත්තු කියන පොත්වල තියෙන මේ විතර කතා මේ බුදුහාමුදුරේ දේශනා කළ සසර නැවත ඉපදීමට බලපාන කර්ම බලවේග ශක්තිය මේ කරුණ විස්තර වෙනකොට ඔන්න අපට සසර මෙලව සැපවත් වෙන්නම් සසර ජීවිතේ සැපවත් කරගන්නම් මොන වගේ ජීවිතයක් ගත කරන්න ඕනද කියන එක බොහොම පැහැදිලිව මේ මහා නාම සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවට ඒ වගේම මෙතන බුදුහාඳුරෝ ලස්සන උපමාවක් දෙනවා. ඒ උපමාව මම හිතන්නේ ඔය පින්නතුන්ට බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඊටාම ලස්සන ආකර්ෂණීය හොඳ උපමාවක් බුදුහාඳුරෝ මහා නාම ශාක්‍යයට කියනවා මහා නාම ශාක්‍ය ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ සීයතාදී මහා නාම බලවා පුරිසෝ සත්ති කුම්බං වා තේල කුම්බං වා ගම්බීරං උදවරහදං ඕහා හෙත්වා බින්දෙය මෙන්න උපමාව මහා නාම ශාක්‍ය ඔබ මෙහෙම හිතන්නේ යන්නේ හොඳ රැඟ හයිය තියෙන සත්‍ය සම්බන්ධ පුරුෂේ තෙල් කලයක් හරි මිතල් කලයක් හරි අරගෙන යනවා මහා මූදට. මහා මෝද රාජින්දලා මහා මෝදේ පතුලේ මේ තෙල් කලේ හරි නීතල් කලේ හරි මේක මෙටින් හදාපු කලේ මේක බින්දිනවා බින්දට පස්සේ බුදුහාමර අහනවා මහා නාම සාකි ඔබ මොකද හිතන්නේ බලවත් පුරුෂයෙක් තෙල් කලයක් නීතල් කලයක් අරන් ගිහිල්ලා මහා මෝද පතුලේ මේ කලේ බින්දොත් ඒ තෙල් පොරවපු නීතල් පොරවපු කලේ මේ කාලේ කාලේ බින්නම් පස්සේ කටු උතුරනවානේ. ඒ කටුවට මොකද වෙන්නේ? අර කලේ දිවි තෙල් වලට මොකද වෙන්නේ? කියලා බුදුහාමුදුරු මෙතන කියනවා මහා නාම සාක්‍ය අර බිනී ගිය කලේ වලන් කටු ටික සේරම මහා මූදේ පතුලට බහිනවා. ඒ වාගේම තිබිච්ච කලේ තිබිච්ච තෙල් වේවා ගිතෙල් වේවා සේරම පොළ මහා මූද පතුලේ බින්දක් ඒව වතුරෙන් උඩට ඇවිල්ලා වතුර උඩ පාවෙනවා. තෙල් උඩට පාවෙනවා කටු වලන් කටු විතරක් යටට පාවෙනවා. ඒ වාගේ තමයි මහා නාම මේ ලෝකේ ජීවත් වෙන යම් කෙනෙක් කුසල කර්ම කළා නම් ඒ කුසල කර්ම කරපු එකනා නිතරම අර වතුරේ උඩ තෙල් පාවෙන්න වගේ එයා උඩටම යනවා. ඒ කියන්නේ එයා සුගතිගාමී වෙනවා. අර වලංකම්පික මහමෝදේ පතුල බැස්ස වගේ දුගතිගාමී වෙන අකුසල් කරේ කෙනා දුකටපත් වෙලා සතර අපායට ගත වෙලා එයා දුකටමපත් වෙනවා. බලන්න මේ ලස්සන උපමාවේ හැටි දැන් දෙන්නත් මෙන්න මෙහෙම කල්පනා කරන්න දැන් ඔය අපේ පින්නතුන් යම් යම් ක්‍රියාවන් කරනවානේ. දැන් හැම ක්‍රියාවක්ම කරන්න කලින් හිතෙන් හිතන දේවල් කරන්නේ. දැන් අපි කෙනා අපි හැම කෙනාම පින්නන්නේ තියෙනවා හිත් දෙකක් තියෙනවා. ඔය සාමාරයෙන් නම් කියනනේ මම දෙහිතක් නෑ මම තනියෙන් මෙහෙම මෙහෙම කළයි කියලා. ඒ කියන වචනෙම පේනවා හිතවල දෙකක් තියෙනවා. ළමින්වත් කියනවල සමහරක් වෙලාවට ආ දැන් ඔයා වොම් කිව්වට අපි දන්නේ නැහැ යටිහිතේ මොකක්ද වුණාද කියලා. ඒකෙන්ම පේනවා අපේ හිත දෙකක්. මොකක්ද හිත දෙක? එකක් තමයි උඩහිත අනිත් එක තමයි යටහිත. හැම කෙනාටම හිත දෙකක්. එතකොට අපි සාමාන්‍ය ජීවිතයේ එදිනදා කටයුතු කරන මේ උඩහිතෙන් ගමන් බිම යන්නේ, කතා කරන්නේ, කෑම බීම කන්නේ, අතුපතු ගාන්නේ හ්ම් එතකොට කොණ්ඩේ පීරගන්නේ මේ බලන් ටික හොදාගන්නේ නේද වාහනේ ඉලවන්නේ මේ හැම ක්‍රියාවක්ම කරන්නේ උඩහිතේ දැන් ඔය රෑ නිදා ගන්නව නේද ඔය නිදා ගන්න නිදා ගන්න මොන හිතද උඩහිත එතකොට මේ උඩහිතෙන් ගන්න තද අරමුණු තියෙනව නේද මෙන්න මේ ගන්න තද අරමුණු Taman ගන්නේම නැතුව පින්වත්නි යටහිතේ තැම්පත් වෙනවා ගබඩා වෙනවා දැන් මම මේ දේශනා කරන ධර්මය දේශනා කරනකොට මේක පටිගත වෙනවා. හ්ම්? ඒක ටේප් ටේප් පටිය මේක පටිගත වෙනවා. ඒක ඇහැට පේන්නේ නමුත් මේ ශබ්ද තරංග පටිගත වෙනවා. අන්න ඒ වගේ අපි හිතෙන් හිතෙන් උඩේ හිතෙන් හිතන සිතෙවිලි ඒවා තදින් ගන්න අරමුණු වශයෙන් තදින් ගන්න ඒවා දන්නේම නැතුව යටි හිතේ ගබඩාවෙනවා. ඒ යටිහිතේ ගබඩා වෙන සමහර අරමුණු තමයි ඔය රැට හීන පේනකොට හීනෙන් පේන්නේ. එතකොට මෙන්න මේ ගබඩා වෙන යටිහිතේ ගබඩා වෙන යහපත් කුසල චේතනාවන් නම් ඒවා කුසල සිතිවිලි. අකුසල චේතනාවන් නම් ඒවා අකුසල සිතිවිලි. ඒ කුසල අකුසල දෙපැත්තම මේ හිතේ ගබඩා වෙනවා. දැන් මෙහෙම ගබඩා වෙන සිතිවිලි හිතේ තිබිලා සමහර ඒවා මැකිල යනවා සමහර ඒවා සදාකල්ම හිතේ ස්ථිර වශයෙන් ගබඩාවලා තියෙනවා. දැන් කෙනෙක් දැන් මර මරණාසන්න වෙලාව වොන්න වෙනවා. දැන් අර මහා නාම සාග්‍ය කිව්වාගේ හදිසි අනතුරකින් දැන් සමහර කට්ටිය එනවා අනු වාහන අනතුරු වෙලා සුමාන ගණන් දැඩි සත්‍යාරයේ සිහිය නැහැ. එසක් එහක් කරින්නේ වචනයක් කතා කරන්නේ හිලෙන්නේ මරුණා වගේ. දැන් ඒ වගේ වෙලාවට සමහර සමහරට විමතියක් වෙන මෙහෙම මෙහෙම හිතපු එක නම් ගන්නවා පස්සේ අනේ මෙයාට මොකක්ද වුනේ? මෙයාට චුටි චුටියක් තිබුණාද මොකද්ද මේ කියලා හිතාගන්න සමහර වෙලාවට ළඟදී හිතේ විමතියක් ඇතිවෙන වෙලාවක් එනවා. ඇත්ත වශයෙන්ම මේක ධර්මයේ දන්නවනේ ඒක විමතියක් වෙන්නේ මොකද ඔය යටිහිත කියන එක පින්වන්නේ පැය 24ම ක්‍රියාත්මකයි. උපන් ගායඳලා අන්තිම හුස්ම හෙළන අවස්ථාව දක්වා එක දිගට රෑ දවල් නැතුව පැය 24ම ක්‍රියාත්මක වෙන තමයි යටිහිත. දැන් ඒ හිතේ තමයි මේව ගබඩා වෙන්නේ අපි උදේටෙන් ගන්න සිටිවිලි. එහෙනම් දැඩිසත්කාරයකගේ ඔය සීය නෑ කියලා ඉන්නේ උදසිත තමයි සීය නැත්තේ. නමුත් එයා ජීවත් වෙලා ඉන්න තාක්කල් එයාගේ යටිහිත ක්‍රියාත්මකයි. දැන් උදාහරණයක් වශයෙන් මම ගත්තොත් අපි ඔය පිටු වාහන දැකලා තියෙනවනේ. සෑම වාහන අපි කාර් එකක් ගමුකෝ. දැන් කාර් එකේ තියෙනවා ඔරලෝසුවක්. දැන් අපි තුමු ගමනක් ගිහිල්ලා දැන් මේ කාර් එක නවත්තනවා රාත්‍රී 8ට. එන්ජිනේර එන්ජිනේර එන්ජිනේර නතර වුණා ඔල්ලෝසුවක් පේන්නේ නැතුව ගියා. පහුවෙන්දා දවල් 12ට මේ වාහනේ නැවත පණ ගන්නවා. ඒතර මොකද්ද මේ වාහනේ වෙලාව? දවල් 12. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? වාහනේ එන්ජිම නතර කළා වුණත් එක දිගටම ඔල්ලෝසුව දුවලා තියෙනවා. ඔල්ලෝසුව වැඩ කරලා. අපේ යටිහිතත් ඒ වගේ. එහෙමනම් දැන් මේ වගේ හදිසි මරණයක් වෙති අවස්ථාවක එක පාට ශනිකව අපේ මරණය සිද්ධ වුණත් අර බුදුහාරු දේශනා කළේ මා බායි මහාන මහානව බයෙන් දෙපා. ඔබ විසින් දීර්ඝ කාලීන පුරුදු කරගත්තු හොඳ පුණ්‍ය චේතනාව ඔබේ හිතේ ගබඩාවේ තියෙනවා. අන්නේ හිතේ දින ගබඩාවේ හොඳ චේතනාවක් තමයි අර චුති චිත්තය කියලා අන්තිමට එන්නේ. චුති චිත්තය කියන්නේ මරණාසන්න අවස්ථාවේ ඊළඟ භවයක් කරා යන හිත. දැන් මේක ලස්සන තවත් තියෙන හොඳ උපමාවකින්. ඒක මම මතක් කරන්නම්කෝ. අපි තුම හරක් ගාලා කියනවා. මේ හරක් ගාලේ ඉන්නවා පින්වන්නේ අපි තුම හරක් 100ක් ඉන්නවා කියලා. මේ හරක් ගාලේ හරක් 100ක්. මේ හරක් 100 අතරට තරුණ හරක් ඉන්නවා. ඈ එළ දෙන්නු ඉන්නවා. ගොන් වස්සෝ ඉන්නවා. වයසට පත් වෙච්ච අය ඉන්නවා. කොර ගහන කට්ටිය ඉන්නවා. කිරිබොන පුංචි පැටවු ඉන්නවා. දැන් ගොපල්ලා මේ සේරම හරක් දෙක ඇති කරලා මේව කරලා වෙලා කන්න දීලා හැන්දෑවට ගොම්මන් වෙලාව. ඒ කියන්නේ ගොන්නු ගව ගාට එන වෙලාව දක්කන් වෙනවා සේරම දැන් ගව ගාට ඇතුළට යන. දැන් ගොපල්ලා මොකද කරන්නේ? දැන් ගව ගාලි දොර වහනවා. ඒ දොර වහන්නේ හදිසි අනතුරු වෙන නසාතා සර්පයා නයි පොළොංගු යන්න පුළුවන් මේ ගව ගාලක දස්ත කරන. ඒක ආරක්ෂා කරනවා. දැන් ඉතින් මුළු රාත්‍රිය මුළුවේ දැන් මේ ගවියට ගවගාර ඇතුලේ ඉන්නේ. දැන් ඉතින් ඔන්න උදේ පාන්දර ගොපැල් ඇවිල්ලා අරිනවා ගවගාල. දැන් හොඳයි පින්තුන් කියන්න ඉස්සෙල්ලාම් දොර ඇරිය ගමන් ඉස්සෙල්ලාම් එළියට එන්නේ මොන ගවයාද කියලා. දැන් සමහර කෙනෙක් කියයි හයිය ගාය තියෙන කෙනා එළියට එනවා කියයි. පොඩි පැටවෙන්නේ. එහෙම නෑ දොර ළඟම ඉන්නේ කෙනා තමයි ඉස්සෙල්ලාම එළියට එන්නේ. සමහරට යා බොහෝ වයස කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට ඒවක තමයි පින්වත් මේ ත්‍රිතිත්‍ය කියන එක. මරණාසන්න මොහොතේ Tamanගේ හිත අන්තිම හුස්මට ගෙලනකොට එන හිත තමයි ත්‍රිතිත්‍ය. ඒ අනුව තමයි ඊළඟ භවය ලබන්නේ. එහෙමනම් ත්‍රිතිත්‍ය හොඳ චිත්තයක් කරගන්නන් පුඤ්ඤන්තේ පුරිසෝ කෛරා කෛරා තේ සම්පුන පුන නිරන්තරයෙන් පින් කරගෙන Tamanගේ යටි හිතේ පින් ගබඩාවේ පින් වලින් පුරවාගත්තනම් කිසිම සැකයක් නැතුව ඔන්න චුති විත්තේ හදිසි අන්තරයක් වුණත් එන පුණ්‍ය චේතනාවක් හොඳ භාවයක්. ඒකයි බුදුහාඳුරු දේශනා කළේ ශාග්‍යයට මා බායි මහානාම ඔබ පින්කරගත්තු කෙනේ මහානාම ඔබ මැරෙන්න බය වෙන්න එපා. ඔබ මරණයටපත් වුණත් මීට වඩා හොඳ දෙනෙක් ඔබ උපදින්න පුළුවන්. මේ කාරණා මත කළ බුදුහාඳුරු කරුණු පහක් දේශනා කරනවා. මැරෙන්න බය නැති ජීවත් වෙන නම් ජීවිත කාලය පුරා මෙන්න මේ කාරණා පහ දවසක් දෙකක් නෙමෙයි දීර්ඝ කාලයක් පුරුදු කරන්න වැඩගත් කරුණු පහක්. ඒව මේකෝ මහා නාම යස්ස කසිනි දීගරත්තං සද්ධා පරිභාවිතං චිත්තං සීල පරිභාවිතං චිත්තං සුත පරිභාවිතං චිත්තං ඡාග පරිභාවිතං චිත්තං පඤ්ඤා පරිභාවිතං චිත්තං මහා නාම යංගිසෙගෙනේ භවය භවය පාසා සසර පුරාවට දීර්ඝ කාලයක් ශ්‍රද්ධාව තමන්ගේ හිතෙන් පුරවා ගන්නව නම් සීලෙන් තමන්ගේ සිත පුරවා ගන්නව නම් ධර්ම ඥාණයෙන් තමන්ගේ සිත පුරවා ගන්නව නම් පරිත්‍යාගයෙන් තමන්ගේ හිත පුරවා ගන්නව නම් ප්‍රඥාවෙන් තමන්ගේ හිත පුරවා ගන්නව නම් මැරෙන්න බය වෙන්න එපා මැරිච්ච ගමන්ම ඔබ ඊළඟට අනිවාර්යයෙන්ම සැකක් නැතුව සුගතිගාමී භවයක් ලබන කෙනෙක් බවට පත් වෙනවා. අපේ ජීවිත කාලය පුරා අපට බෞද්ධයෙක් වශයෙන් මෙන්න මේ කියන කාරණා පහ පුරුදු පුහුණු කරගන්න පුළුවන් නම් ජීවිතේට ඒ වාගේ කෙනෙක් පින්වත්නි කවදාකවත් මැරෙන්න බය වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ලෝකයේ තියෙන ලොකුම බය තමයි මරණ බය. දැන් ඔය සමහර කට්ටිය ඉන්නවනේ බය නැහැ කියන කට්ටිය. මම නම් යකේ කොටුවක් බය නැහැ. දැන් එහෙම කියන කට්ටිය ඉන්නවනේ. එහෙම කිව්වට ඇත්ත වශයෙන්ම හැම කෙනාම බයයි. සමහර විට පොලිසියට බය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ආණ්ඩුවට බය වෙන්නේ නැති වෙන්න පුළුවන්. දෙමෝපියන්ට බය නැති වෙන්න පුළුවන්. කාට බය නැතුණත් හැම කෙනෙක්ම තියෙන ලොකුම බය තමයි මොකද්ද? මැරෙන්න තියෙන බය. මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් එහෙමයිනේ. බාන්න පුංචි මදුරුවෙක් අරගෙන මොන සැපද මදුරුව ඇඳින්නේ? අපි වගේ ඇඳන් තිය හදාගෙන පොට්ට තියාගෙන ඈ ටෙලිෆෝන්යෙන් කතා කරලා හොඳ තුන් වේල කාලා එහෙම ජීවිතේ මధుරේ නෑනේ. ඔය කුණු ගොඩක් අස්සේ කානුවක් පාලේ පොල් ගොම්බයක් අරින්නේ නෑ මහා දුකේ ජීවිතයක් නමුත් මధుර මැරෙන්න ගන්නේ. දැන් මధుරට ගහන්න ගියා මధుර මොකද පියාඹල යන්නේ? යා මැරෙන්න අකමැති නිසා. ඒ නිසා සතා සර්පයාගේ පටන් කුරා භූමියාගේ පටන් මේ මහ පොළොවේ උපන් හැම ජීවියෙක්ම තියෙන ලොකුම බය තමයි මැරෙන්න දෙන බය. පොඩ්ඩක් බාන කුරුල්ලෙක් දිහා කුරුල්ලෙක් ඇවිල්ලා බිම වහලා පොඩි කෑමක් කනකොට එයා කීපාරක් වටපිට බලනවාද? මොකක්ද ඒ බලන්නේ? එයා సౌందර්යය බලනවද? ලස්සන බලනව නෑ. එයා වටපිට බලන්නේ මට අනුතරක් වෙන කෙනෙක් ඉඳීද? මාව අල්ලගෙනද? මාව මරයිද? මට ගහයිද? ඒ බයත් එක තමයි මේ හාල්ලටයක් අහුලන් කන්න. සතා සර්පයාගේ හිටි බලන්න. මිනිසුන්ගේ ජීවිතත් එහෙම තමයි. ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කරනවා මේ මරණ බය කාටත් තියෙන බයක් එහෙම මන්න බය තුනුනත් මරණයට බය නැතුව මේ ධනෙ පෙන්නවා ශ්‍රද්ධා ධන ශ්‍රද්ධාව නෙමෙයි ධනෙ. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන විශ්වාසය අවබෝධය ඇති කරගන්න විශ්වාසය. උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්ම ගැන හචේතන විශ්වාසය. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන ආහුනේය පාහුනේය දක්නේය අංජලි කර්ණේය ආදී වශයෙන් සංඝ ගුණ තියෙන මහා සංඝරත්න ගැන විශ්වාසය. මෙලොව පරලොව ගැන හොඳ නරක ගැන කර්මයේ සහ කර්ම ඵලයේ පිළිබඳව තියෙන විශ්වාසය. සම්මා දිට්ඨිය කිව්වේ මේකට. එහෙමනම් සම්මා දෘෂ්ටිය මුල් කරගත් ශ්‍රද්ධාව තියෙන කෙනා පින්වත්නි බැලූ බැල්මට කියනවා ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ශ්‍රද්ධාව තියෙනවද නැද්ද කියලා. සාමාන්‍ය මිනිස්සු දිහා බැලුවම බැලූ බැල්මට ඒ මිනිසයාගේ මූණ හැඩරුව පාට ගමන බිමන කතා දිහා බැලුවම් මන්ද ස්වාමින් වහන්සේ නමක් වශයෙන් මට නම් ශ්‍රද්ධාව තිරීකන ඇත්ත වශයෙන්ම වැඩිපුර ලොකු ආශ්‍රයක් නැතත් බැලූ බැලමන කියන්න පුළුවන් ශ්‍රද්ධාව තිරීකනාගේ හිත හරි සංවේදී සංවේදී මිනිසයාට තමයි පුන්න hina වෙන්න පුළුවන් දැන් සමහර මිනිස්සුන් වනේ බලනකොට මූණ hinaවක් තියෙනවනේ කියලා හ්ම් දැන් උදේට දැක්කෝ සමහර කට්ටිය අයියෝ මේ මිනිස්සු අදුදේ පාදගක අදන් කැඳවත් හම්බෙද්ද දැන් එහෙම ගින වෙලාවල් තියෙනවනේ ඇයි ශ්‍රද්ධාව නැති මිනිසයාට හිතේ සංවේදී බවක් නැහැ hina වෙන්න පුළුවන් සතෙක් ලෝකේ ඉන්න මිනිසයා විතරයි ඒකට තියෙන ඕන හොඳ සෞද්ධ හදවතක් පිළිසු හිතක් කටින් නෙමෙයි hina වෙන්නේ හදවතෙන් හදවත ලස්සන නම් හදවත පිරිසුදු නම් නිර්මල නම් ශ්‍රද්ධාව තියෙනවා නම් එයාගේ මූණ ලස්සනයි එයාගේ හිනාව ලස්සනයි, අනුන්ද ප්‍රියමනාපයි, දකින්න ආසයි. ශ්‍රද්ධාව දිනගෙන දකින දකිනගෙන අපේ කරනවා. ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ළමෙක් වේවා, ශ්‍රද්ධාවෙන් පිරිච්ච මිනිසයා හරිම පින්වත් පාටක් තියෙනවා. එයා දිහා දකින්න කෙනෙක් කැමති, කතාන කැමති, පින්වත්නි මේ ශ්‍රද්ධාව ඔබතුල ඇති කරගන්න. ශ්‍රද්ධාව නැත්නම් ශ්‍රද්ධාව ඇති කරගන්න භාවනාවක් තියෙනවා. මොකද මේ භාවනාව බුදු ගුණ භාවනාව. ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන ප්‍රධානම භාවනාව තමයි බුදුගුණ භාවනාව. අපේ බුදුහාඳුර මෙන්න මේ වගේ මේවා ගුණ තිබිච්ච කෙනෙක්. උන්වහන්සේ පුරුෂ ධම්ම සාරති. ඈ සත්තා දේව මනුස්සයන් ඉතිපිසෝ ගාථාවේ තියෙන බුදුගුණ ඒ බුදුගුණ එකින් එක කියවලා තේරුම් අරන් ගැඹුරින් හදවතට ගන්නකොට අන්න නිඳකට උල්පතකින් වතුර එනවා වගේ අපේ හිතට පින් සිතිවිලි ගලාගෙන යනවා ශ්‍රද්ධාව උතුරනවා ඒ තමයි ශ්‍රද්ධා සම්පන්න චරිතය. ඉතින් මෙතෙන්දී මැරෙන්න බය නැතුව ජීවිතයට හුරුදු කරගන්න කිව්වා මේ ශ්‍රද්ධාව හැබැයි බින්නනේ දවසක් දෙක නෙමෙයි දීර්ඝ රැත්තන් දීර්ඝ කාලයක් භවෙන් භවයට මේ ಗುಣධර්ම පුරුදු කරන්න ඕන. දැන් අපේ බෝසතාණන් වහන්සේ බුදු බව පතාගෙන දවසක් දෙකක් පෙරම් පිරුවේ නැහැනේ. කොච්චර කාලයක්ද? සාරා සංකේ කල්ප ලක්ෂයක්. දානං සීලං සබා නිකම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සත්‍ය මදිත්තානං මෙත්තු පෙක්කා කිමේ දස මෙන්න පාරමිතා 10 සාරා සංකේ කල්පලක්ෂය ඒකන් මේ කියන දීව රැක්කන් දීර්ඝ කාලයක් මෙයා පුරුදු කරගන්න ඔබ මැරෙන්න බය වෙන්න එපා මැරෙන්න බය නැහැ මරණයට අභීතව මුහුණ දෙන්න පුළුවන් මීට වඩා හොඳ තැනකට යන්න පුළුවන් ඒ ශක්තිය පුදුර නිර්මාණය ඊට පස්සේ උන්වහන්සේද සීල පරිභාවිතං චිත්තං. ශ්‍රද්ධාව පමණක් නෙමෙයි සීලයත් ඒ වගේම පුරුදු කරගන්න. දැන් මේ සීල කරගෙන හැදිච්ච ගම. සීලාචාරකම්. පංචිල් වේවා, දස සීල් වේවා, ආජීව අෂ්ටමක සීලේ වේවා. දැන් මේ සීල්පද අපි ළමන මේ සීලේ. දැන් මහා බෝසතාණන් වහන්සේ මේ සීල පාරමිතා පුරාපු විදිය මේ ඔය පින්නතුම කියවන්න අවස්ථාව සැලසුණොත් පුදු නීතේ මොනතරම් ජීවිත පරිත්‍යාගයේ උන්වහන්සේ සීල පාරමිතා පුරලද? පින්වත් අපේ බෝසතාණන් වහන්සේ සමහර ආත්මවල තිරිසන් භවයේ උපන්නා. රජ කුලයේ රජවරු වෙලා ඉපදලා තියෙනවා. තිරිසන් කුලයේ තිරිසන් වෙලා එක ආත්මයක අපේ බෝසතාණන් වහන්සේ උපන්න පින්වත්නි නාග රාජයෙක් වෙලා. මහා සීලව જાති. දැන් දඩයන් කාරෝ යනවා මේ දඩයන් සොයාගෙන මහා කැලේ. ඇවිද්ද ඇවිද්දක් එකම දඩියමක්වත් හම්බුන්නේ නැහැ. දැන් දඩයන් කාට බඩගිනි. වතර පිපාසයි. ඒ මැදේ තරහයි. දැන් වේදන පතර හැන්දෑවේ ආපෝ ගෙදර කිසිම දඩේමක් නැතුව. එනකොට පින්වත් මේ මේ බෝසත් නාග රාජයා කිඳුරෙක් තනන් ලොකු නාග රාජයා. මෙන්න පාර අරහා යනවා. දැක්කා. දැක්කට පස්සේ මේ දඩයන් කාරු කල්පනා කළා. අද වෙන දඩේමක් ඕනේ නැහැ මේ නාග රාජයාත් මරාගෙන කන්න ඕනේ. මොකද කළේ දරියන් කාරු ලණු වලින් බොළු වලින් ගහලා ආයුධ වලින් ගහලා මේ මේ නාගයාව මරන්න ගහන නාගයා කල්පනා කරනවා මට විසඳුම විසඳුම පින්වොත් මේ දරියන් කාරෝ ටික සේරක පාරින් යනවා අනේ මම එහෙම කරන්නේ මොකද මම මේ බුදුපව වතාගෙන බෝසත් කෙනෙක් මා මරාගෙන කෑවත් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ මෙන්න සීල පාරමිතා රැකු විදිය මම එකක් දෙකක් කිව්වේ ඒ නිසා බෝසතාණන් වහන්සේ චර්යේ ආදර්ශය අරගෙන සීලය, ධර්මඥානය, පරිත්‍යාගය, ශ්‍රද්ධාව, ප්‍රඥාව වර්ධනය කරගත්තොත් ඒ පුද්ගලයා මරණයන් මතු මීට වඩා හොඳනක උපදිනවා කියන එක ඉස්තීර වශයෙන් බුදුහාරු දේශනා කළා. ඒ දේශනා කළ සූත්‍රය තමයි මහා නාම සූත්‍රය. ඔබලාට තමන්ගේ ජීවිතවලට ආදර්ශයක් අරගෙන මේ අනුව ජීවත් වෙන්න පුළුවන්. ධර්මාශ්‍රමකලාව පින්වත් ඔබටත් ඔබ නම මේ පළුව ඥාතීන්ටත් ලෝකීය සාධන ආරක්ෂා දෙවියන්ටත් අපහම ගනාටමත් උතුම් වූ නිර්වාණ ආબોධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා කවුරු ප්‍රාර්ථනා කරන්ද එසේ ප්‍රාර්ථනා කරමින් දෙවියන් පින්නන ගාථා කියන්න ආකාශට්ටාගේ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්කන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්කන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණේ ආනිසංස වශයෙන් සෑම කෙනාටම ඒකාන්ත වශයෙන්ම යහපතක්ම සිද්ධ වේවා සාදු සාදු ධර්මාං ශාස්ත්‍රාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ දකුණුතරංගම මෛරපාද පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමණ්‍ය මහා නිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී ශ්‍රී විමලවංශ වංශාලංකාර ධර්මකීර්ති ශ්‍රී ආචාර්ය පූජ්‍යපාද වලේබොඩ ගුණසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුමුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සිද්ධාතම තෙරුවන් සරණයි. අද කැලණියේ අචිත්